භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අක්ඛෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලික වාදිනං තී වාස්නාවන්ත කාරුණික පින්නතුනි පින්වතියනි මා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ධම්මපද ගාථා අතරින් ක්‍රෝධ වර්ගයේට අයිති දෙවන ගාතාව පින්නතුනි අපට උදාර වූ මනුස්සකම් ඇතිව මිනිසයන් හැටියට ජීවත් වෙන්නට මඟ කියා දුන් ඒ ලෝතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ දහම් කරුණාව අපේ ජීවිතවලට යොමු කරපු අවස්ථාවන් සිහිපත් කළාම විවිධ පැතිකඩ වලින් උන්වහන්සේ ජීවිතවලට ඒ දහම් දායාද දීලා තිබෙනවා. ඒ අතර උන්වහන්සේ මෙලොව ජීවිතේ සැපවත් කරගන්නවා සේම පරලෝ ජීවිතය පිළිබඳව සැපවත් කරගන්නා ක්‍රමවේදයන් කතා කළා. මෙහිදී විශේෂයෙන් මා සිහිපත් කරන්නට ඕන අපේ ජීවිතවල තියෙන වටිනාකම් වැඩි දියුණු කරගන්නට අවශ්‍ය කරන දහම් කරුණු රාශියක් උන්වහන්සේ දේශනා කළ තිබෙනවා. ඒ අතර කෙනෙක්ව තවත් කෙනෙකුගේ ජීවිතයට සමීප කරවන්නට ඔවුන්ගේ ජීවිත තමන්ගේ ජීවිතේ ලං කර ගන්නට ඉවහල් වෙන ධර්මකාරණා හතරක් පිළිබඳව මාල් දවසේ මතක් කරලා දෙන්නට කැමැතියි. ওই පින්නතුන් අහලා තිබෙනවා සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා දුප්පත් පවුලක් හිටියා පුන්න කියන නමින් සඳහන් වෙන මිනිස්සෙකුත් ඒ වගේම ඒ පුන්න කියන මිනිස්යාට හිටපු නෝනා මහත්මිය සහ උත්තරා කියන නමින් හිටපු පුංචි දියණියක් පිළිබඳව මේ පුන්න කියන මිනිස්යා බොහොම ශ්‍රද්ධාවන්තයි ආගමට දහමට බොහොම ලැබියාවෙන් කටයුතු කරන කෙනෙක්. ඒ වගේමයි මේ පුණ කියන පුජ්‍යලයාගේ ස්වාමි දියණියත් මේ උත්තරා සිටු දියණියත් තුනුරුවන් කෙරෙහි බොහොම ගෞරව ආදරයෙන් කටයුතු කළ පිරිසක්. ඒ වගේමයි මේ සවැත්නුවර ජීවත් වුණා සුමන කියලා සිටුවරයෙකුත්. මේ සුමන සිතානන්ගේ පවුලත් හරීම සුවිශේෂිතයි ඒ කාරණා කීපයක් නිසා. සුමන සිතානන්ගේ පවුලේ හිටියේ ඒ සුමන සිටුතුමාත් එතුමාගේ සිටු දේවියත් ඒ වගේම තව එක පුතෙක් හිටියා. මේ පවුලේ හිටියේ තුන් දෙනයි පුන්න කියන ඒ මිනිස්යාගේ පවුලේ හිටියේ තුන් දෙනයි. මේ දෙගොල්ලගේ ලොකු වෙනසක් තිබුණා ඒ වෙනස්කම් අතර එකක් තමයි සුමන සිතානන්ගේ පවුලේ පිරිස මිත්‍යා දෘෂ්ටික පිරිසක්. එහෙත් පුන්න කියන මිනිසයා බොහෝම ශ්‍රද්ධාවන්ත තුනුරුවන් සරණ පරායනව කටයුතු කළ පවුලක පිරිසක්. මේ පුන්න කියන මිනිසයා හරිම දුප්පත්. ඒ පවුලේ හැමෝම බොහොම දුප්පත්. මේ ජීවිකාව ගත කරන්නේ අර මහා ධනස්කන්ධයක් තියෙන වතු පිටි දීපල තියෙන සුමන සිතානන්ට අයිති ඉඩ කඩම් වල වැඩ කරලා බැල මෙහෙවර කරලයි මේ අය ජීවත් වෙන්නේ. සුමන සිතානන්ට තියෙන මහ විශාල කුඹුරු යායවල්. මේ කුඹුරු යායේ ගොවිතැන් කටයුතු වලට හවුල් වෙලා ඒ වගේම ඒ කුඹුරු අස්වද්දලා ලැබෙන සුළු දෙයකින් තමයි මේ පුන්න කියන මිනිස්යාගේ පවුලේ ජීවත් වුනේ. ඒ නිසා ගමේ මිනිස්සු මේ පුන්න කියන මිනිස්යාට නමක් පට බැඳා පුන්න දුගිය කියලා. පුන්න දුගිය කියන නමින් ඒ ගමේ මිනිස්සු ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. කොහොම හරි අපේ ලංකාවේ වගේම ඉන්දියාවේ ප්‍රදේශයටත් අලුත් අවුරුදු එළඹෙනවා. දැන් ලංකාවට අලුත් අවුරුද්දක් එළඹෙනකොට අපි සූදානම් වෙන සිරිතක් තියෙනවා. ඇඳුම් පැළඳුම් එකතු කරනවා, ආහාර පාන එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි කෑම් බීම් වලින් අපේ නිවෙස් පුරව ගන්න උත්සාහ කරනවා. ඒ පුන්න දුගියට හරි ගැටලුවක් මේ අවුරුද්ද එළඹෙනවයි කියන එක මහා පුදුම කරදරයක්. මොකද දෙයියනේ Tamange නෝනට තමන්ගේ දියණියට රිදි කෑල්ලක්වත් අරන් දෙන්න ශක්තියක් නැති නිසා. ඒ නිසා හරි කනස්සල්ලිනුයි හිටියේ. කොහොම නමුත් මේ පුන්න දුගිය හැමදාම කරන්නේ සුමන සිතානන්ගේ කුඹුර වලට ගිහිල්ලා ඒ තියෙන මොනවා හරි වැඩක් කලක් කරලා තමන්ගේ පවුලේ ජීවිකාව පවත්වාගෙන යන එක. පුන්න දුගියගේ නෝනයි උත්තරා කියන පුංචි දියණියයි දෙන්නත් සුමන සිතාරංගේ ගෙදරට ගිහිල්ලා ගෙදර තියෙන වැඩපළ තමයි කරන්නේ හැමදාම. කුස්සියේ තියෙන වැඩපළ, ගෙදර දොරේ වැඩපළ සියල්ල කරන්නේ මේ දෙන්නා. කොහොම හරි ඔන්න අලුත් අවුරුද්දක් එළඹුණා. මේ අලුත් අවුරුද්ද එළඹිච්ච දවසේ පුන්න දුගිය කල්පනා කරනවා අද දවසේ මම ගෙදර හිටියොත් කොහොමද මේ අයට කෑම ටිකක් මම දෙන්නේ? අද දවසෙත් බඩගින්න ඉන්න වෙන්නේ. ඒ නිසා මම යන්න ඕන සුමනසිතානගේ කුඹුරු වල වැඩට කියලා මේ පුන්න දුගිය උදේ පාන්දර කහට උගුරක් බීලා ඒ සුමනසිතානගේ කුඹුරට යන්න පිටත් වෙනවා. ওই වෙලාවේ ශරීරුත් මහරහතන් වහන්සේ උදෑසන පිණ්ඩපාතේ වඩින වෙලාව මේ පුන්න දුගියගේ තියෙන පුණ්‍යවන්ත භාවය දැකලා ශරියුත් හාමුදුරුව එදා උදෑසනින් පිණ්ඩපාති වඩිනවා. මේ පිණ්ඩපාති වඩන මොහොතේ මගදී අර පුන්න දුගියව මුණ ගැහෙනවා. පුන්න දුගියට මහා පුදුම සිත් වේදනාවක් ඇති වුණා. දෙයියනේ සංසාරේ කවදාකවත් මට දානයක් දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසානේ මෙච්චර මේ දුප්පත් වෙලා මං ඉපදුනේ. අද මම මොනවද සරියුත් හාමුදුරන්ට පූජා කරන්නේ? ඉදිරියෙම වඩිනවා. මහා පුදුම වේදනාවෙන් මේ පුන්න දුගියාගේ ළඟ තිබුණ පුංචි දුනු පිහියක් මේ දුනු පිහිය අරන් ගිහිල්ලා පුංචි දැහැටි කූරක් කපලා මේ සරියුත් හාමුදුරන්ට පූජා කළා. පූජා කරලා සරියුත් හාමුදුරුව ඈතට නොපෙනී වඩිනකන් මේ පුන්න දුගේ අද්දක ඔළුවේ තියාගෙන සාදුකාර දෙන්නට පටන් ගත්තා. උන්වහන්සේ නොපෙනී ගියයින් පස්සේ පුන්න දුගිය කුඹරට ගිහිල්ලා වැඩ කරන්න පටන් ගත්තා. මේ පුන්න දුගියගේ හාමිනේ සුමන සිතානන්ගේ ගෙදර වැඩපළ කරලා හම්බ වෙච්ච හාල් ටිකක් තිබුණා. ඔය හාල් ටික සංගවල තියාගත්තා අලුත් අවුරුද්දේ තමන්ගේ මහත්තයාට කිරිබත් කෑල්ලක්වත් හදලා දෙන්න ඕන කියලා හිතාගෙන. උදේ පාන්දර තේ කහට ටිකක් බීලා ගිය තමන්ගේ මහත්තයාට දහවල් ඇඹුල අරන් යන්නට මේ පුන්න දුගියගේ හාමිනේ අර කිරිබත් ටිකක් හදලා කට සම්බෝලයක් තලාගෙන ඇඹුල අරන් යන්නට සූදානම් වෙන වෙලාව. ඔන්න දහවල් ඇඹුල අරගෙන කුඹුරට යනකොට සැරියුත් හාමුදුරුව දහවල් පින්ඩ පාතේ වඩිනව මුණ ගැහෙනවා මේ උපාසකම්මට. මේ පුන්න දුගියගේ හාමිනේ කල්පනා කරනවා තීනේ සංසාරේ කවදාකවත් මට දානයක් දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසානේ මේ තරම් මං දුප්පත් වෙලා ඉන්නේ. ඒ නිසා මම මගේ ස්වාමියාට ගෙනියන මේ කිරිබත් ටික සැරියුත් හාමුදුරන්ට පූජා කරනවා කියලා හිතාගෙන සැරියුත් හාමුදුරන්ගේ පාත්‍රයේට මේ කිරිබත් ටික බෙදුවා. එකක් බෙදනකොට සැරියුත් හාමුදුරුව අත වහනවා. මේ උපාසකම්ම කියනවා ස්වාමීනි මේකෙ දෙන්නෙකුට කන්න කෑම නැහැ. මේක ස්වාමීනි ඔබ වහන්සේ පිළිගන්නට ඕන. බොහෝම කැමැත්තෙන් මේ කිරිබත් ටික පිළිගන්නලා සැරියුත් හාමුදුරුව ඈතට නොපෙනී වඩිනකන් මේ උපාසකම් මැද්දේ කොළුවේ තියාගෙන සාදුකාර දෙන්න පටන් ගත්තා. හාමුදුරු ඈතට වඩිනකන් ඉඳලා ටිකක් වෙලා යනකොට මේ උපාසකම්මට මතක් වෙන දීනි තමන්ගේ මහත්යට ගිනිච්ච කිරිබත් ටික නේද මම මේ පූජා කළේ. දැන් මම මහත්යට මොනවද අරන් යන්නේ? මේ උපාසකම්ම ආපහු ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ගෙදර තිබුණු සුණු සහල් ටිකක් ඉක්මන් කරලා රත් කරලා මේකෙන් කිරිබත් කෑල්ලක් හදාගෙන කට සම්බෝලිකුත් තලාගෙන ඔන්න දැන් බොහෝම හවස් වෙලා මේ ඇඹුල අරගෙන කුඹුරට යනවා. කුඹුරට යනකොට පුන්න දුගිය බොහොම වේදනාවෙන් බොහොම කේන්තියෙන් ඉන්න වෙලාවක්. ඇයි උදේ පාන්දර කහට උගුරක් බීලාපු ගමන් මේ මිනිස්සයා බඩගිනි ඉන්නේ ගහක් යට වෙලා දක්විටි කකා ඉන්නවා මගේ නෝනයි දුවයි දෙන්න එකතු වෙලා මොන හරි තියෙන දෙයක් කාලා වෙනකට බුදියාගෙන ඇති මංගෙට කිසිම සැලකිල්ලක් නැහැ බොහොම කේන්තියෙන් අර ගහ යටට වෙලා වේදනාවෙන් කේන්තියෙන් ඉන්න වෙලාව ඔය වෙලාවේ මේ උපාසකම් අර කිරිබත් ටික අරගෙන කුඹුර පැත්තට ගියේ ලියදි දෙක තුනක් ඈත තියන් මේ උපාසකම්මට පේනවා තමන්ගේ ස්වාමියා යකෙක් වගේ කේන්තියෙන් ඇස් දෙක රතු කරගෙන ගත්මිටි කමින් ඉන්න වෙලාව මේක දකිනකොට උපාසකම්ම කල්පනා කළා බැරි වෙලාවත් ළඟට ගියොත් මේ හරකුණ්ඩ තරි ගන්න කෙවිතේ මටත් තරි ගන්නවා එනිසා ළඟට යන්න හොඳ නැහැ කියලා හිතාගෙන ඈත ඉඳලා කියනවා මේ ඇහුණද අනේ මං ඔයාට කිරිබත් ටික අරන් උදෙම එනකොට මට සැරියුත් හාමුදුරුවෝ මුණ ගැහුණා මං ඔයාට ගෙනාපු කිරිබත් ටික සැරියුත් හාමුදුරන්ට පූජා කළා. ආපහු ගෙදර ගිහිල්ලා මේ කිරිබත් ටිකක් හදාගෙන ගියා. ඒකයි මේ වෙලාව ගියේ කියලා ඈත ඉඳලා කියනකොට අර යක්ෂී ක්‍රාක්ෂීක් වගේ ඇස් දෙක රතු කරගෙන හිටපු මේ පුන්න දෙවියගේ මුහුණ හරියට පිපිච්ච ලස්සන නෙළුම් මලක් වගේ විකසිත වුණා. මහා පුදුමාකාරදී සදහැබර සිතින් පුන්න දුගියා කියනවා අනේ ඔය ඇත්තද මටත් උදේ සැරියුත් හාමුදුරුව මුණ ගැහුණා. පූජා කරන්න දෙයක් තිබුණේ නැහැ මං දැහැටි කූරක් කපලයි උන්වහන්සේට පූජා කළේ. මෙහෙම කියලා මේ දෙන්නම ගහ යටට ගිහිල්ලා අර ගෙනිච්ච කිරිබත් ටිකක් දෙන්න බෙදාගෙන කාලා පුන්න දුගිය කියනවා ඔයා ගෙදර යන්න මං තව ටිකකින් එන්නම්. පුන්න දුගියා Tamange නෝනව ගෙදර පිටත් කරලා ආපහුසරයක් නගුල අරගෙන හාන්න පටන් ගත්තා. පින්නතුනේ කුඹුරේ හාගෙන හාගෙන ටික දුරක් යනකොට මේ මිනිස්සයට පේනවා කුඹුර පුරාම මොනවදෝ දිලිසිනවා වගේ. මේ මිනිස්සයා නගුල පැත්තකින් තියලා ඇවිල්ලා බැලින්නම් මේ මිනිස්සයාට පේනවා කුඹුරේ යටපත් වෙලා තිබිච්ච මහා නිධානයක් අර නගුල් තලයකට කැඩිලා කුඹුර පුරාම විසිරලා යනවා. මොන තරම් දුප්පත් වුණත් අනුන්ගේ දීපලකට ආශා කරේ නැහැ. මේ පුන්න දුගියා යනවා සුමනසිට ආනන්ව මුණ ගැහෙන්න ගිහිල්ලා කියනවා අන්න ඔබේ කුඹුරේ නිධානයක් තියෙනවා අරගන්න. සුමන සිට ආනන්ද කියන කුඹුර මට අයිති වුණාට නිධානය හම්බුනේ ඔබටයි. එනිසායි ඔබයි මේක අයිතිකාරයා. ඔබ මේක ගන්න. පුන්න දුගිය කියනවා මට ඒක අයිතියක් නැහැ. ඔබටත් මේක අයිති නැත්තම් මේ නිධානය අයිති වෙන්න ඕන රටේ රජතුමාටයි. අපි යමු රජතුමාට කියන්නේ. රජතුමාට පණිවිඩය ගියා. රජතුමා සේනාව අරන් ඇවිල්ලා මේ කුඹුර හාරලා හාරලා අර තිබිච්ච නිධානයේ ගොඩ දානවා ගොඩ දානවා පින්නතුනේ රාජ භාණ්ඩාගාරින් නැති තරමට මහා විශාල ධනස්කන්ධයක් මේ නිධානයේ දකින්න හම්බ වුණා. රජතුමා බොහොම සතුටටපත් වෙලා මේ සුමන සිතානන්ට කියනවා මේ සියලුම වස්තුයි අයිතිය ඔබටයි. ඔබ අදින්පස්සේ දුප්පතෙක් නෙවෙයි. ඔබ මහා පොහොසතෙක්. එනිසා ඔබට මගේ ගාන සිටු තනතුරක් දෙනවා. රජතුමා මේ පුන්න දුගියට සිටු තරතුරක් දීලා රාජසේවයට බඳවගත්තා. දැන් මොකද වෙන්නේ? අර සුමන සිතානන්ගේ කුඹුරේ වැඩ කරපු පුන්න දුගියා දැන් පුන්න සිටුතුමා බවට පත් වෙනවා. මහා විශාල ධනස්කන්ධයක් ලැබුණා. රාජමාලිගාව සමීපයෙන් ඔහුට නවාතැනට නිවාසයක් හම්බ වෙනවා, පහසුකම් ලැබෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි පුන්න දුගියා පුන්න සිටුතුමා බවට පත් වෙනවා. එයාගේ නෝනා පුන්නසිටු දේවිය බවට පත් වෙනවා. එයාගේ පුංචි දියණිය උත්තරා පුන්නසිටු කුමරිය බවට පත් වුණා. ඔහොම ඉන්න අතරතුරේ හරි අපූර්ව දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ උත්තරා කියන සිටු කුමරිය තමන්ගේ ජීවිතේ මහා පුදුම භාග්‍යයක් ලැබපු කාලයක්. කවදාකවත් දානයක් දෙන්නට බැරි වෙච්ච මේ පින්නතුන්ට මහා පරිමාණෙන් දන් දෙන්න පුළුවන් අවස්ථාවක් සැලසුණා. හැමදාම බුදු පාමුක් මහ සංඝරණට තමන්ගේ නිවසට වඩම්මලා දාන දෙන්න අවකාශය සැලසුණා. මේ අය නිතිපතා වික්ෂුන් වහන්සේලා නිවසට වඩම්මලා දන් දෙන්න පුරුදු වුණා. මේ গিදර මහා පුදුම දාන ශාලාවක්. සංසාරේ කවදාකවත් දන් දෙන්න බැරුව ඉඳලා දුප්පත් වෙලා ඉඳලා මේ ලැබිච්ච අවස්ථාවෙන් පින් කරන්න පටන් ගත්තා. ඔහොම ඉන්න අතරතුරේ මේ සුමන සිතානන්ගේ පවුලේ ඒ තිබිච්ච සම්බන්ධතාවයත් පවත්වාගෙන යමින් ඒ හිතවත්කම් පවත්වාගෙන යමින් අර පුන්න කියන සිරිතුමාගේ කටයුතු වලට පුළුවන් ආකාරයෙන් උදව් වෙමින් මේ කියන දුප්පත් මිනිසයා වෙලා හිටපු ඒ වගේම දැනට තමන්ගේ සිටු තනතුරටපත් වෙච්ච මේ උදාර පුජ්‍යලයා තමන්ගේ ජීවිතේ යහ පැවතුම් කවදාකවත් අඩු කරගන්න නැතුව කටයුතු කළා. සුමන සිතානන්ගේ ජීවිතේට වගේම බොහොම ධනස්කන්ධයක් තිබිච්ච මිනිස්සෙක්. ඒ චරිත දෙකේ වෙනසක් තිබුණා. එකක් තමයි සුමන සිතානන්ගේ පවුල මිත්‍යා දෘෂ්ටිකයි මේ පුන්න සිටුතුමාගේ පවුල බොහොම බෞද්ධ පවුලක් ධාර්මික පවුලක් කියලා කටයුතු කළා. මේ සුමන සිතානන්ගේ ගෘහ ජීවිතයට බොහෝ සෙයින් සම්බන්ධ වෙච්ච අර කියන උත්තරා සිටු කුමරියක් ඒ වගේම පුන්න සිටුතුමාගේ සිටු දේවියක් දෙන්න බොහෝම ධාර්මිකව තුනුරුවන් සරණ පරායනව කටයුතු කරන අතරතුරේදී මේ ගෙදරට අමුතුම જાතිය ලියුම් ටිකක් ආවා. සාමාන්‍යයෙන් ගෙදරකට ලියුම් එනවා විවිධ ආකාරයෙන්. ඉස්සර ගෙදරකට ලියුමක් ආවම මේ ලියුම කඩන්නේ වැඩි හිටියෝ. අර කියන පුන්න කියන සිටුතුමා රාජසේවයට ගිහිල්ලා ආපු ගමන් මේ ලියුම් කඩනවා. ඒ ලියුම් කඩනකොට මේ ලියුම් කඩ කඩා යන අතරතුරේ හැම ලියුමකම තියෙන පොදු කරුණක් මොකක්ද? මේ ගෙදර ඉන්නවා උත්තරා කියලා සිටු දියණියක්. මේ උත්තරා සිටු දියණිය විවාහ කරගන්නට යෝජනා කරපු ලියුම් තමයි මේ හැම ලියුමකින්ම දකින්න හම්බ වුණේ. මම කැමති උත්තරා විවාහ කරගන්න මම කැමති උත්තරාව විවාහ කරගන්න මේ සිටුතුමාගේ පුතා මේ අහවල් රජතුමාගේ පුතා මේ මහමැතිතුමාගේ පුතා ආදි වශයෙන් විවිධ රජ පෙළපත් වලින් සිටු පෙළපත් වලින් ආපු දරුවන්ගෙන් තරුණ දරුවන්ගෙන් ආපු ලියුම් මේ අතර දකින්න හම්බ වුණා. ඔය ලියුම් කඩ කඩා යන අතරතුරේ පුන්න සිටුතුමාට අපූර්ව ජාතිය ලියුමක් ලැබුණා. ඒ තමයි අර සුමන සිතානන්ගේ මිත්‍යා දෘෂ්ටික සුමන සිතානන්ගේ පවුලේ හිටිය පුතේ මේ පුතත් ලියුමක් එවලා තියෙනවා මම කැමති උත්තරා විවාහ කරගන්න. ඒ ගමන පුණ්‍යසිටුතුමා කල්පනා කරනවා හරි පුදුම දෙයක්. දෙයියනේ අපි මෙච්චර කාලයක් මේ මිනිස්සුන්ගේ ගෙදර වැඩ කළා. දැන් මේ වෙලාවේ යෝජනාවක් ඇවිල්ලා තිනවා මගේ දියණියව සුමන සිතානන්ගේ පුතාට විවාහ කළ දෙන්නට කියලා. මම මොකද කරන්නේ? යුතු වයුතුකම් පිළිබඳ දන්න මිනිස්සෙකුට පුණ්‍ය සිටුතුමා කල්පනා කරනවා දියණියකින් අහනවා පුතේ උත්තරා සුමන සිතානන්ගේ පුතා ලියුමක් එවලා තියෙනවා ඔබ විවාහ කරගන්න කැමැති ඔබ මේකට කැමැතිද උත්තරා කියන අනේ තාත්තේ මං කොහොමද මේකට කැමැති වෙන්නේ මං කොහෙත්ම මේකට කැමැති වෙන්නේ නැහැ උත්තරා කියනවා හේතු කාරණා අනේ තාත්තේ අපි හොඳ බෞද්ධ පවුලක් එයයි මිත්‍යා දෘෂ්ටික පවුලක්. මං කොහොමද තාත් ඒ වගේ ගෙදරක ඉඳලා ජීවත් වෙන්නේ? මට ගැළපෙන්නේ නැහැ. බලන්න උත්තරාගේ වචන ටික කොච්චර වටිනවද කියලා. මට මේක ගැළපෙන්නේ නැහැ. අපි බෞද්ධ පවුලක්. එයයි මිත්‍යා දෘෂ්ටික පවුලක්. අනික තාත්තේ පුළුවන් තරම් තාත්තගේ ගෙදර කුඹුරු වල වැඩ කළා. මමයි අම්මයි දෙන්නයි ගෙදර වැඩපල කරා. නිකමඩවත් අපි ගැන හොයලා බැලුවේ නැහැ. අඩු ගානේ දැන් අපිටගෙන මේ වගේ යෝජනාවකනේ අපිට යමක් කමක් තියෙන හන්දනේ අනේ තාත්තේ මම මේකට කොහොමවත් කැමති වෙන්නේ නැහැ. ඒ ගමන පුන්න සිටුමා කියනවා පුතේ උත්තරා හැම කියන්න එපා. ඒ අය නිසා අපි මෙතෙක් කල ජීවත් වුනේ. අපට මේ සම්පත් ලැබුණේ ඒ අය නිසා. ඒ නිසා පොඩ්ඩක් මේ ගැන හිතන්න. ඒ ගමන උත්තරා නැවත කියනවා අනේ තාත්තේ මම කොහොමද බැරි වෙලාවත් ඒ ගෙදර ස්වාමි දියණියක් හැටියට ගිහිල්ලා කටයුතු කරන්නේ? ඔය gedara තියෙන හැම වැඩකලක්ම කරේ මගේ අත් දෙකෙන්. කුස්සියේ තියෙන හැලිවලන් සීදුවේ මගේ අත් දෙකෙන්. පොඩ්ඩ වැරදිච්ච ගමන් තාත්තේ නැන්දම්මලා පරණ කුණු කන්දල්ලා දිනවා. බැරි වෙලාවත් පොඩ්ඩ වැරදිච්ච ගමන් නැන්දමගේ තොපිට මතක නැ තොපි දවස්වල අපේ ගෙදර වලම් පිඟන් සීදුවා. මේ ආදිවාසී මහා පරණ කුණු කන්දල්ලා දිනවා තාත්තේ මට මේක ගැලපෙන්නේ නෑ. උත්තරා මේක ප්‍රතික්ෂේප කළා. අවසානයේ සුමන සිතානන්ගේ පුතා කල්පනා කරන මේ යෝජනාවට උත්තරා කැමති වෙන්නේ නැහැ. එකම ක්‍රමයයි තියෙන්නේ ඒ රජතුමාගේ මාර්ගෙ මේක යොදා ගන්නට ඕන කියලා. ඒ ගමන සුමන සිතානන්ගේ පුතා රජතුමාට කියනවා උත්තරාව මොන මාර්ගෙන් හරි මට විවාහ කළ දෙන්නට ඕනා. ඔන්න දැන් රාජනියෝගයක් කියන පුණ්‍යසිටුතුමාගේ ගෙදරට උත්තරා විවාහ විය යුත්තේ සුමනසිතානන්ගේ පුතා සමග පමණයි. දැන් මේක රාජනියෝගයක්. අවසානයේ පුණ්‍ය සිටුතුමාටත් උත්තරාවටත් ඒ වගේම අර පුණ්‍යසිටු දේවියට සිද්ධ වෙනවා සුමනසිතානන්ගේ පවුලේ මේ කියන ආයාචනයේත් නැමෙන්නට. එහෙම කරලා දැන් උත්තරා සිටු දියණිය සුමනසිතානන්ගේ පුතා එක්ක විවාහ වෙනවා. විවාහ වෙලා ඒ ගෙදරට කැන්දගෙන යනවා. කැන්දගෙන ගිහිල්ලා සතියක් දෙකක් යනකොට උත්තරා ලියුමක් එවන තමන්ගේ තාත්තට පුණ්‍යසිටුතුමාට අනේ තාත්තේ මට මේ ගෙදර ජීවත් වෙන්න බෑ. අපේ ගෙදර ඉන්න කාලේ අපි මොනතරම් බණ ඇහුවද මොනතරම් භාවනා කළාද? අපි පුළුවන් තරම් මෛත්‍රී වැඩුවා, දන් දුන්නා, ධර්මය ඇහුවා, මොනතරම් දේවල් නම් කළාද? අනේ තාත්තේ මට බණපදයක් අහන්න ඉඩක් නෑ මේ ගෙදර. මේ අය මිත්‍යා දෘෂ්ටික පිරිසක්. අනේ තාත්තේ මාව ගෙදර එක්කන් යන්න කියලා. ඒ ගමන පුන්න සිටුතුමාගේ හිතට මහා පුදුම වේදනාවක් එතුමා කල්පනා කරනවා දියණියගේ හිත අසවසන්නට. පුන්න සිටුතුමා ලියුමක් යන පුතේ උත්තරා තව ටික කාලයක් වුණ ඉවසන්න ඔබ මෙච්චර කල ඔබ මෛත්‍රී කළා. ඔබට කවදා හරි යහපතක් සැලසීවි ඔබ ඉවසන්න. ලියුමක් යවනවා ගෙදරට. ඔය අතරතුරේ පින්නතුනේ මේ සුමන සිතානන්ගේ පුතා රාජකාරී කටයුත්තක් සඳහා බැහැර වෙලා යනවා දවස් ගණනාවකට. හැබැයි ඒ යන්න පෙර අර සුමන සිතානන්ගේ මිත්‍යා දෘෂ්ටික පවුලේ මේ සුමන සිතානන්ගේ පුතා තවත් කාර්යයක් කරන ඒ තමයි ඒ නගරේ හිටියා නගර සෝබිනියක් බොහොම රූප සුන්දර මේ නගර සෝබිනියවත් විවාහ කරගෙන කැඳගෙන ඉන්නේ තමන්ගේ ගෙදරටමයි දැන් උත්තරා සිටුදී ඇරුණකොට තවත් ස්වාමි දිනියක් මේ ගෙදර ඉන්නවා ඒ නගරේට පු ඒ නගර සෝබිනියක් එයත් මිත්‍යා දෘෂ්ටික කාන්තාවක් බොහෝම ගැටුම් මැද්දේ බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් උත්තරා කටයුතු කරන්න සිද්ධ වුණා. ඔය අතරතුරේ සුමන සිතානන්ගේ පුතා මේ ඈත දුර බැහැරක පිටත් වෙලා ගියේ. ඔය ගිය අතරේ උත්තරා කල්පනා කරාද මගේ ස්වාමියා ගෙදර නැති වෙලාව අද මට පුළුවන් බුදුහාමුදුරන්ට දාන ටිකක් පූජා කරන්න. උත්තරා කුස්සියට ගිහිල්ලා බත් ටිකක් උයන් පටන් ගත්තා. මේ බත් ටික උයලා එළවලුවක් හදන්න සූදානම් වෙච්ච වෙලාව එළවලුව හදලා තෙල් ටිකක් දාන්න තාච්චුර තෙල් දාලා දැන් තෙල් පැස්සෙන වෙලාව ඔන්න ওই වෙලාවේ අර සුමනසිට ආනන්ගේ පුතා විවාහ කරගත්ත නගර සෝබිනියනව කුස්සිය පැත්තට ඇවිල්ලා කිසි වග විභාගයක් නැහැ අර තාච්චී තිබිච්ච තෙල් හැන්දක් මේ නටන තෙල් හැන්දක් අරගෙන උත්තරාගේ මූණට දමලා ගහනවා. උත්තර අහනවා ඇයි නංගි ඔබ මට මේ වගේ දෙයක් කරන්නේ? මං ඔබට කවදාකවත් වෛර කරන්නේ නැහැ. මං ඔබට මෛත්‍රී කරනවා. ඇයි මට මේ වගේ දෙයක් කරන්නේ? කියලා කට ගන්න හම්බුනේ නැහැ තිල් තාච්චු මරගෙන මේ උත්තරාගේ ඉස පිටින් වක් කරනවා. පින්නතුනේ උත්තරා මෛත්‍රී වැඩුවා. තමන් පුරුදු කරපු ඒ මෛත්‍රිය වැඩුවා. උත්තරාගික රෝම කූපයක් පුච්චන්ට බැරි වුණා මේ තිල් තාච්චුවට. මේක දැක්ක සේවකයෝ. දැකලා අර වෛශ්‍යාදුවට ගහන්න පටන් ගත්තා. උත්තරා කියනවා කවුරුවත් එයාට ගහන්න බෑ අතක් තියන්න බෑ මේ ගෙදර ස්වාමියා. එයා මේ ගෙදර ස්වාමි තියෙනිය. ඇයට කවුරුත් අත තියන්න බෑ. ඒ ගමන ඒ උත්තරාත් අර වෛශ්‍යා දියණියව සේවකයන්ගෙන් බේරගෙන කියනවා එන්න අපි දෙන්නම මේ දාන ලෑස්ති කරමු. දාන ලෑස්ති කරා නම් යමු බුදුහාමුදුරන්ට පූජා කරන්න. එහෙම කියලා උත්තරා අර වෛශ්‍යාදීනියත් එක්ක දාණය සකස් කරන බුදුහාමුදුරන් ළඟට අරන් ගියා. අරන් ගිහිලා බුදුහාමුදුරට දානි පූජා කරලා වළඳලා ඉවරනකම් පැත්තකට බලන් ඉඳලා වළඳලා අවසානයේ බුදුහාමුදුරන් ළඟට ගිහිල්ලා එකක් පසෙක ඉඳගෙන බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරන උත්තරා සිටු දියණිය අනේ ස්වාමීනි මගේ ජීවිතේ මහා පුදුම කර්කශ ජීවිතයක්. මගේ ජීවිතේ ගත කළේ මෙන්න මේ වගේ මගේ ජීවිතේ තිබිච්ච මහා කටුකක් දෙකින් මේ වගේ. ස්වාමී අද මම මේ දාන ටිකක් අරන් ආව උභහන්සිට කොච්චර කාලයකට පස්සේද? අද මගේ ජීවිතේ ලොකු සතුටක් ලැබිච්ච දවසක්. එදා බුදුරජාණන් වහන්සේ මේ උත්තරා සිටු කුමරිය අරබයා අර මම මුලින් සඳහන් කරන්න පුංචි ගාථාව දේශනා කළා. අක්ඛෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානීන සච්චේ නලික වාදිනා උත්තරාවනී ඔබේ ජීවිතය හරි ප්‍රශංසනීයයි. අක්ඛෝදේන ජිනේ කෝදම් ක්‍රෝධ කරන මිනිස්යාව ජය ගන්නට තියෙන එකම ක්‍රමය අක්‍රෝධයයි. Tamanට ක්‍රෝධ කරන මිනිස්යා වෛර කරන මිනිස්යාව ජය ගන්නට තියෙන එකම ක්‍රමය මෛත්‍රී කිරීම අක්‍රෝධය. අසාධුං සාදුනා ජිනේ අසත්පුරුෂයන් එහෙම තමන්ට හසුරු වෙන පුජ්‍යලයන්ව ජය ගන්න පුළුවන් එකම ක්‍රමය සත්පුරුෂකමයි. ජිනියේ කදරියන් දානේන කදරියා කියන වචنين අර්ථවත් කරනවා මසුරු මිනිසයා. ඒ මසුරු පුජ්‍යලයන්ව ජය ගන්න පුළුවන් එකම ක්‍රමය දානේන දන් දීමයි. සච්චේන අලිකවාදීනම් බොරු කියන මිනිසයන්ව ජය ගන්න පුළුවන් එකම ක්‍රමය සත්‍යවාදී බවයි. එදා උත්තරාවට මේ කරුණු හතර ගැන සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. පින්නතුනේ මේ කරුණු හතර ගැන කියන්න මා උත්සාහ කළේ අපේ ජීවිතේ මොන තරම්නම් වටිනවද මේ කරුණු හතර? අපේ ජීවිතේ මොන තරම්නම් සම්බන්ධ වෙනවද මේ කාරණා? බලන්න අපේ ජීවිත කාලේ පුරාවට අපට කොයිතරම් මේ වගේ වෛර කරන පිරිස, ක්‍රෝධ කරන මිනිස් පිරිස අසත්පුරුෂකම් කරන පිරිස් අපට මුණ ගැහෙනවා. එහෙත් බෞද්ධයන් හැටියට අපට කවදාකවත් වෛර කිරීමකින් අසත්පුරුෂකමකින් ඒ අයට කටයුතු කරන්න හිතෙන්නේ නැහැ. හොඳ බෞද්ධයන් හැටියට තුනුරුවන් සරණ පරායනව කටයුතු කරන අපට කවමදාකවත් වෛර කරන මිනිසියෙකුට වෛරයක් කරන්න හිතෙන්නේ නැහැ. අවෛරයෙන්මයි අපි හැම විටම කටයුතු කරන්නේ. මෛත්‍රියෙන්මයි කටයුතු කරන්නේ. අපට අසත්පුරුෂකම් කරන යමෙක් වේ නම් එයට සත්පුරුෂකමින් අපි කටයුතු කරන්න උත්සාහ කරනවා. අපි ජීවත් වෙන ගම් පළාත්වල උනත් අපට කොයිතරම්නම් මේ සුන්දර අත්දැකීම් තියෙනවද? සමහරට අපිට මොනතරම්නම් හානි කරන මොනතරම්නම් අකරුණාවෙන් කටයුතු කරන කෙනෙක් උනත් මරණයක් වුණාම අපි අනේ අපොයි කියමින් අපි ඇත්තන්ගේ දුක වේදනා බෙදා හදා ගන්න පුරුදු වෙනවා. මේක තමයි අපේ බෞද්ධ කමේ තියෙන ලක්ෂණය. ඒ ගුණය අපට හරි වටිනවා. දැන් බලන්න සමහර විට දැන් අද මෑත කාලේ වෙනකොට නම් අපි කොච්චරනම් මේ වගේ ගැටලු දකින මේ සමාජ දිහා මේ රට දිහා වෙන අපි කොච්චර පේනවද එක එක සිත්සතන් ක්‍රෝධයෙන් වෛරයෙන් පුරවගෙන කටයුතු කරන පිරිස් මේ ලෝකේ ඕන තරම් දකින අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම හැමතැනම දකින්න ලැබෙන්නේ මේ පොදු ලක්ෂණේ කොටසක් වෛර කරනවා කොටසක් මෛත්‍රී කරනවා කොටසක් ක්‍රෝධ කරනවා කොටසක් අක්‍රෝධයෙන් කටයුතු කරනවා කොටසක් මේ ලෝකේ ලෝභී මසුරන් හැටියට කටයුතු කරන කොටසක් දන් දෙනවා. කොටසක් බොරු කියන කොටසක් සත්‍යවාදීව කටයුතු කරනවා. මේ ජීවිත කතන්දරයේ තුල ඔය ගුණාත්මක පැති අපි නැවත නැවත අනුස්මරණය කරලා බැලුවොත් අපිට කොච්චරම් දේවල් ඉගෙන ගන්න තියෙනවද? අද සමහරට අපේ ලෝකයේ තුල අපි බොහෝ විට අසරණ වෙලා ඉන්නේ මේ කියන ගුණාත්මක දේවල් අපේ ජීවිතවලින් බැහැර වෙලා ගිය නිසා. කෙනෙකුට පුළුවන් නම් වෛර කරනකොට ඒ ඇත්තන්ට මෛත්‍රියෙන් කටයුතු කරන්න අපි කොච්චරනම් භාග්‍යවන්තයෝද? කොච්චර වාසනාවන්තයෝද? අපට ක්‍රෝධ කරනකොට අක්‍රෝධයෙන් කටයුතු කරන්න පුළුවන් නම් අසත්පුරුෂකම් කරන කෙනෙකුට සත්පුරුෂකමින් කටයුතු කරන්න පුළුවන් නම් කොච්චර හොඳ මේ ලෝකේ තරම් සුන්දර ලෝකයක් ගොඩනගන්න හම්බ වෙන්නේ මේ බෞද්ධ සමාජයේ තරම්. බෞද්ධයන්ට පුළුවන් මේ ලෝකේ සුන්දර ලෝකයක් කරන්න. දැන් ඉස්සර සමහරට අපි කොච්චරනම් මේ වගේ වැරදි වැඩ කරන කෙනෙක් අපට ගමු අපි එයාට ගහනවා. දැන් ඉස්කෝලේ යන කාලේ නම් අපට මතකයි සමහරට පුංචි කාලේ අපේ ඇඟේ පෑන් ඉරක් ගැහුවොත් අපි ඒ කෙනාගේ පෑන් ඉරක් ගහනවා. අපි ඇඟේ කවුරු තින්ත පාරක් ගැහුවම අපි ඒ ළමයාට තින්ත පාරක් ගන්න. ඒ අපේ සාම නොදනුවත්කම. එක ටික කරන්න පෙළමෙන ගතිය පුංචි ළමා ගතියක්. සමහර පුංචි කාලේ අපේ ඇඟට කවුරු හරි මඩ ටිකක් ගැහුවා අපිත් එයාට මඩ ගන්න දෙන්නව මඩ නා ගන්නවා. කවුරු අපේ මූණට කියලා ගාපිත් කියලා ගහනවා. මේ පුංචි කාලේ සිදුවීම්. ඒත් පින්නතුනේ අපි ජීවත් මේ ලෝකේ අපි දැන් වැඩි හිටියෝ. ඒ වැඩි හිටියන් හැටියට අපට යමක් තේරුම් ගන්න පුළුවන් කද පුංචි කාලේ කරපු ඒ වැරදි අපි ආපහු නොකරන්නට ඕන. ඒ වැරදි වලින් අපි අත් මිදෙන්නට ඕන. අපට පුළුවන් නම් හොඳ දේ හොඳ විදියට දකින්නට ඒක හරි වටිනවා. ඒ විතරක් නෙවෙයි සමහර විට එදා බුදුරජාණන් වහන්සේ මේ කතා කරපු දේවල් තුල අපේ සිත් සතන් වල තියෙන මේ ක්‍රෝධකාරී සිතුවිලි ඉවත් කරගෙන ඒ වගේම අසත්පුරුෂ හැඟුම් තියෙනවා මේවා ඉවත් කරගෙන කටයුතු කරන්න පුළුවන් වටිනාකම් වලින් පුරව ගන්න පුළුවන් දේවල් කොච්චරනම් බුදුහාමුදුරු දේශනා කරලා තිබුණාද දැන් සමහර විට මේ රම සමාජයේ තුල කෙනෙක් වෛර කරනකොට ඒ පුජ්‍යලයාට මෛත්‍රී පූර්වක කටයුතු කරන්න පුළුවන් ශක්තිය බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වුවා මේ සමාජයේට එබඳු පාඩම් වලින් උන්වහන්සේ මේ මෛත්‍රී කිරීමේ වටිනාකම හඳුන්වා දීලා තිබුණා. එදා උත්තරාකලිත් ඒ කටයුත්තමයි. තමන්ට වෛර කරන තරමට මේ තැනැත්තියෝ මෛත්‍රී කළා. තමන්ට ක්‍රෝධ කරන තරමට අක්‍රෝධයෙන් කටයුතු කළා. මසුරු සිත්ති පුජ්‍යලයන්ගේ සිත්වලට දානීන් සංග්‍රහ කළා. බොරු කියන ජීවිතවලට සත්‍යවාදීව පිළිතුරු දුන්නා. මේක හරි වටිනවා. පෞල් ජීවිතයක් හැටියට ගත්තත් හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ එදා උත්තරාගෙන සඳහන් කරද්දී ගෘහස්ත ජීවිතයක් තුළ තියෙන තුණු මේ සමාන ගැළපීම් කිනේවත් හරි වටිනවනේ. සම සද්ධා, සම සීල, සම ඡාග, සම පඤ්ඤා. විවාහ ජීවිතයකත් තියෙන උණු මහා ගුණාංග හතරක්. නෝනායි මහත්තයා දෙන්නම සම ශ්‍රද්ධා ශ්‍රද්ධාව නම් දෙන්නගේම ශ්‍රද්ධාව තියෙනට ඕන. සම සීල දෙන්නම සිල්වන්තයෝ වෙන්නට ඕන. දැන් නෝන සිල්වන්තයි මහත්ය දුස්සීලනොත් පවුලේ පැවැත්මක් නැහැ. මහත්ය සිල්වන්ත වුණොත් නෝන දුස්සීල නම් ඒ පවුලේ පැවැත්මක් නැහැ. සමචාග දෙන්නම ත්‍යාගවන්තයෝ වෙන්නට උන මහත්ය ලෝභයි නෝන දන් දෙන්න කැමති. ඒ පවුල අසාර්ථකයි. සමහරට නෝන දන් දෙන්න කැමති මහත්ය දන් දෙන ලෝභයි. ඒ පවුල අසාර්ථකයි. ඒ වගේම සමපඤ්ඤා දෙන්නම ප්‍රඥාවන්තයෝ වෙන්නට ඕන. හොඳ නරක තේරුම් ගැනීමේ ශක්තිය දෙන්නා තුලම තියෙන්නට ඕන. මේක හරි වටිනවා. මේ පෞල් සංස්ථාව තුළ මේ ගුණාත්මක දේවල් බුදුරජාණන් වහන්සේ දා අවධාරණය කළා. එහෙම බලනකොට අපට තේරෙනවා මේ ලෝකය කොච්චරනම් සුන්දර ලෝකයක් කරන්න පුළුවන්කම තියෙනවද? වෛර කරන මිනිස්යන්ව වෛරයෙන් ජය ගන්නට බෑ. අවෛරීමයි ඉතින් අවශ්‍ය වෙන්නේ. ක්‍රෝධ කරන මිනිස්යාට ක්‍රෝධ කිරීමෙන් ජය ගන්න පුළුවන් කමක් නැහැ. අක්‍රෝධයෙන්මයි ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා පින්නතුනේ එදා උත්තරා සිටු කුමරිය අරබයා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දහම් කරුණු නැවත නැවත හිතනකොට අපේ සමාජෙට මොනතරම්නම් ආදර්ශපූර්වකද අද සමහරට අපේ සමාජයේ මේ පාට නිසා එහෙම නැත්නම් වෙන වෙන විවිධාකාරී දේවල් නිසා කොච්චරනම් බෙදීම් වලක් වෙලා හැලහැප්පිලි ඇති කරගන්නවද සමහරට අපි කෙනෙකුට ගහන්නේ මේ පාට නිසා එහෙම නැත්නම් මොකක් හරි පක්ෂයක් නිසා වෙන්නට පුළුවන් බලන්න කොච්චරනම් එහෙම දේවල් වෙනවද ඇතැම් කාලවල මේ ගහ මරා ගැනීම කියන જાති සිද්ධ වුණේ මේ තමන්ගේ සිත් තුළ තියෙන නොසන්සුන්තාවය නිසා. දේශපාලනය කරන්න හැමෝටම අයිතිය තියෙනවා. අපි හැමෝගෙම අයිතිවාසිකමක් ඒක මරා ගන්නවත් ගහ ගන්නවත් හේතු වෙන්න ඕන නෑ. අපිට සාමකාමී මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයේ බුදුහාමුදුරු සඳහන් කළේ ඔන්න ඔය කාරණා මැනවින් තේරුම් ගත්තොත් විතරයි. දැන් සමහරට අපි කෙනෙකුට ගහන එක්ක අල්ලපු gedara මිනිස්සියෙකුට තමන්ගේ නෑදෑ ලෙඩෙකුට දුකකට පිට වෙදින තමන්ගේ හිතවතෙකුට වෙන්නට පුළුවන්. පින්නතුනි මේ තියෙන සංස්කෘතිය බෞද්ධ සමාජයෙන් අපි ඉවත් වෙන්නට ඕන. අපි ඉවත් කරගන්නට ඕන. අපි හැමෝම එක හා සමානව ජීවත් වීමේ පරිසරයක කුරුපුරුදු වෙලා ඒ ජීවත් වීමේ පරිසරයට අනුරූප වන විදිහට මේ කියන මිත්‍රශීලී භාවය ගොඩනගන්නට ඕන. සමහරට අපි නිකමට හිතුවොත් එහෙම කාටවත් බලහත්කාරී මේක දෙන්නට පුළුවන් කමක් නැහැනේ. සමහරට අපි නිකමට හිතන්න බලන්න අපි හතර පහ දිනක් ගමන බිමනක් යනකොට උදේ පාන්දර ගමනක් යන පිටත් වෙලා කඩේකට ගිහලා කෑම ටිකක් කන්න ගියාම සමහරට මම කැමති සුදු ආප්පයි කට සම්බෝලයි කන්න. අපේ මේ මහත්මයා කැමති ඉදි ආප්පයි කිරි හොදී කන්න. තව කෙනෙක් කැමති බනිස් කිඩිකුයි තේ එකක් බීලා කුසජිර නිවා ගන්න. තව කෙනෙක් කැමති පිට්ටු කෑල්ලක් කන්න. ඒ අපේ විවිධ රුචි අරුචිකම්. ඒ තම තමන්ගේ කැමැත්ත මොන හරි කාලතේ ඒකක් විලකුස පුරව ගන්න එක. පින්නතුනේ මම සුදු ආප්පයි කට්ට සම්බෝලයි කන්න කැමති කියලා මට කියන්න බැරි මහත්යෝ කෑවොත් බලාගෙන ඉන්දියාප්පයි කිරියෝදී. මහත්යත් කන්න ඕන කට්ට සම්බෝලයි සුදු ආප්පයි කියලා මට බල කරන්න බෑනේ. මහත්යා කන්න ඕන පිට්ටු කෑල්ලක් කියලා කාටවත් කියන්න බෑ. එහෙම නැත්නම් සුදු ආප්පම කන්න ඕන කියලා කාටවත් බල කරන්න බෑ. මේ අපි අපේ කැමැත්ත මොන හරි කාලා කුසගින්න නිවා ගන්න. පින්නතුනේ මේ ලෝකයක් එහෙමනේ. අපි මේ දේශපාලන අයිතිවාසිකමක් ඒක කාටවත් ගහමරා ගන්නවත් විනාශ කර ගන්නවත් අවස්ථාව කරගන්න ඕන නේ. අපි නිකමට හිතුවොත් එහෙම අපේ සමාජයේ මේ කියන අර වෛරී සහගත සිතුවිලි වලින් ක්‍රෝධ සහගත සිතුවිලි වලින් පුරව ගත්තම මේ සමාජයේ මහා විනාශයක් කරා ඇද යනවා. එනිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ මේ දහම් පණිවිඩය අපට බොහෝ සුවිශේෂ වෙන්නේ මේ සමාජයේට හොඳ මනුස්සකම් ඇති ගුණාත්මක සිතුවිලි වලින් පිරිච්ච මිනිසයන් බිහි කරන්නට අවශ්‍ය කරන දහම් කරුණු කීපයක්. ඒ නිසා මේ කියන කාරණේ නැවත නැවත සිහිපත් කළාම අපේ තිබිච්ච වැරදි හදාගෙන අපේ තිබිච්ච දුර්ගුණයන් ඉවත් කරගෙන හොඳ මිනිසියෙක් වශයෙන් ජීවත් වෙන්නට මොකද ගත කරන කාලේ බොහොම පුංචි. ඒ කාලය තුල හොඳ මිනිසියෙක් වෙලා වටිනා මිනිසියෙක් හැටියට මේ ගත කරන කාලේ ගත කරලා අපේ සමාජයෙන් ඈත් වෙන්න පුළුවන් නම් මොනතරම්නම් සුන්දර ජීවිතයක්ද කියලා අපි තීරුම් ගන්නට ඕන. ඉතින් එහෙමනම් එදායි උත්තරාගේ ජීවිතයේ බුදුහාමුදුර සඳහන් කළේ අක්ඛෝදේන ජිනේ කෝදං අසාධුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනම් මේ ලෝකයේ මෛත්‍රී කරන තැනැත්තගේ ජීවිතය බොහොම සුන්දරයි, වාසනාවන්තයි. ඒ පුජ්‍යලයට පුළුවන් වෛර කරන ඕනම කෙනෙක්ව ජය ගන්නට. අක්‍රෝධයෙන් කටයුතු කරන මිනිසයාගේ ජීවිතය බොහොම සුන්දරයි. ඔහුට පුළුවන් ක්‍රෝධ කරන ඕනම මිනිසියෙක් ජය ගන්නට. ඒ විතරක් නෙවෙයි සත්‍යවාදී බව කියන එක මේ ලෝකී තාම සුන්දරයි. හැමෝම පිළිගන්න ගුණාත්මක දෙයක්. ඒ තැනැත්තට පුළුවන් ඕනම බුරුකාරයෙක්ව ජය ගන්නට. ඒ විතරක් නෙවෙයි මසුරු පුජ්‍යලෙක් වේ නම් මේ ලෝකේ ඒ තනත්තම ජය ගන්න පුළුවන් එකම ක්‍රමය දන් දීමයි. මේ කියන ගුණාත්මක සිතුවිලි පෙරදරි කරගෙන අපේ ජීවිතයේට ඒ ගුණාත්මක දේවල් එක්හසු කරගෙන හොඳ මනුස්ස ජීවිතයක් හැටියට කටයුතු කරන්න පුළුවන් වුණොත් මං හිතනවා අපේ ජීවිතේ හැමදාම ලබන ඒ සතුට නිවන් දක්නා ජාත් දක්වා පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපි තුල ඇති කරගන්න. ඒ උදාරෝ ජීවිතය ගත කරන්නට තුනුරුවන්ගේ සරණින් සියලු දෙනාටම ධර්ම ශක්තිය උදා වේවා, සැමට සිතක් වේවා, අමා මහ නිවනින් සැනසීම උදා වේවා කියලා සාදුකාර දෙමින් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංසීල් සිල් දිනාට සදා සනසිලුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි මෙම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශාස්ත්‍රපති පූජනීය නෙල්ලිගස්හින්නේ පියනන්ද ස්වාමීන් වහන්සේ